තස්සේ භගවතු වරහතු සම්මා සංවිතස්සේ මග්ගානක්ඛංගිකෝ සෙට්ඨෝ ධම්මානං චතුරෝ පච්චාරං චතුරෝ පදා ඉරාහෝ සෙට්ඨෝ ධම්මානං ද්විපදානං ච චක්ඛුමාති කරපටේතු නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන සංඝ වහන්සේයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සර්වඥ වහන්සේ විසින්ම සර්වඥ වහන්සේ නාමකදී වටිනාකම සාපේක්ෂව පින්නන දේශනා කරපු වටිනාගතා පදය ටික සංග්‍රහ වෙලා තියෙනවා ධම්මපදේ කියන පොතේ ඒ කියන්නේ ත්‍රිපිටකයේ කුද්දකනිකායේ ධම්මපදේ කියන පොතේ මග්ග වර්ගයේ අංග වෙලා තියෙනවා. මේක ලස්සන චිත්‍රයක් ඇදෙනවා අසුදුමක් සහිතයි එතකොට තමයි අපිට මේ ගාථාවේ වටිනාකමත් යෝගයෙන් මේ දේශනා කරපු ඒ ਸਰවචන් වාසිකේ සර්වඥතා ඥානය ඒ හරහා ਸਰවචන අපට පෙන්වව තරම් වේදිච්චි මාර්ගයක් මොකක්ද කියලා කරපගන්න පුළුවන්. අපි දැනටත් මේ තේරවාදී පවතින ක්‍රමයක් මේ වස්තුම් මාසේ සංඝයා වහන්සේලා එක තැනකට වෙලා පුලුවන් තරම් මේ බණ භාවනා කටයුතු යෙදෙනවා ඒක වස්වසමා කියලා වචනයක් පාවිච්චි එතන වස් ආරමාශයක් වස්සාන ඍතු වශයෙන් සඳහන් වෙනවා ඒකේ තුන් මුල් තුන් මාසේ වස්කාඩි පෙරවස්කාඩි කියනවා ඒක බැරිවෙන තරම් වස්වසමා වෙනවා ඉතින් වස් ඍතු ඉවර වෙනකොට සමාදානක් ඉවරම ඒකට අර කියනවා පවාති කියලා. සංඥා හතරේ ප්‍රසිද්ධයි. ඒකට මේ සාමනේරත්ව සම්බන්ධ කරගන්න. පවාරණේදී ඒ සංඥා වහන්සේලා එක භාලයක් යට දිගට භාවනා කරපුවැද්දෝ තම තමා වශයෙන් කාගේ හරි අනුපාඩුවක් තිබුණා නම් ඒ අනුපාඩුව කීමන වෙනුවට සංඝයාට පැවරුමක් කරනවා ආරාධනාවක් කරනවා ඉල්ලුමක් කරනවා මෛත්‍රක එකට තුන් මාසයක් ගත කරවුණු සම්මන් වහන්සේලා යම් දෙයක් මගේ පෙරද්දක් දැක්කා නම් ඇහුවාන සැක කරා නම් කරුණාකර මට කියන්න මාත් ඒක දැක්කොත් මම පිළියම් කරගන්න කියලා ඒ සංකරණය පවරනවා. ඉතින් මේක සර්වඥාන්සලාට ඉන්න කාර්යයක් වෙලා තියෙනවා. ඒ වුණාට පස්සේ සර්වඥාන්සගේ චාරිකාව ඒක චාරිත්‍රයක් ඊට පස්සේ වස් පවාරණය කරලා එක මාස 6ක් එවනත මාස 8ක් එවනත මාස 9ක් මහාචාර්කාය වඩනවා. ඉතින් එතකොට ඒ සර්වඥාන්සේ සමග වස්සසු සංඝයා සර්වඥාන්සේත් එක්ක සමාලාට 10මාර දවසකට හැටම 15ක් සහ 10ක් අතර දුර ප්‍රදේශයක් ගමන් කරනවා. තමන් කළා හිතන රාත්‍රිය ගත කරලා අහුවෙන්න උදේ ආයෙත් යනවා. ඉතින් මේ ගමන නිසා රත්තුන්ට අද වාගේ ජනමාධ්‍ය ක්‍රමයක් තිබුණේ නැහැ. සර්වඥාන්සේ දුකේ පහළ වුණා. සංගරත්නේ දැන් වඩිනවා. උන්වහන්සේලාට උපස්ථාන කරන්න පුළුවන්. උන්වහන්සේලාගේ බණ භාවනා ඉගෙන ගන්න පුළුවන් කියන කාරණාව පයින් තමයි ගමන් කරන්නේ. ඒ තොරතුර ගමන් කරේ පයි. ඒක චාරිකාචාරයයි පාවිච්චි කරේ. ඉතින් අපි සර්වඥ වහන්සේ මේ වගේ මාස 6 8 9 ගමන් කරලා තියෙනවා අවුරුදු 45ෙම 45 සතාවක් නිකමට හිතන්න සරපතික පාවිච්චි කරලා නැහැ. ඒක තමයි මම වෙලා කරන්නේ. ඉතින් මාට ගව ගණන් දුරියන. ඉතින් මෙහෙම ගිය සිද්ධියකට පස්සේ සර්වචනසේ දීර්ඝ ගමනකට පස්සේ අර සංගවිලිසත් එක්ක නැවත සවැත් නුවර ජේතවනාරාමයට වඩිනවා. පරියට පස්සේ මේ සර්වඥාසේ අනුගාමීව කියමේ සංඝයාට විශාල ප්‍රදේශයක තුරතුරු රාශියක් ලැබෙනවා සංස්කෘතික ලක්ෂණ දකින්නවා මිනිසුන්ගේ පත්පිළිවෙත් දකින්නවා ඒ නිසා ඒක ලොකු තොරතුරු සම්මන්ත්‍රණයක් වගේ දැකපු නැති බලات දැකපු නැති මේ කතා කරන භාෂාවල් එක එක චාරිත්‍ර ඉන්දියාවේ බොහොම ලඟ ළඟ වෙනස් වෙනවා ඉතින් මේක කතා කරගෙන ඉන්නකොට මේ අතෝ සර්වඥාන්සේ ළඟ ගඳ කුටි වැඩ ඉන්නවා සංඝයා දවල් දානින් පස්සේ එකතු වෙලා මේ ගිය ගමනේදී දකින්නම් වෙච්ච මේ මම් තොටවල් පිළිබඳව පාරවල් පිළිබඳව විවිධ අදහස් මතකලා තියෙන සමාජීය රාජරතේ කියලා පුළුවන් සමාජීය හරක් ගැල්ගෙඩින මාර්ග සමාජීය කරත්ත පාරවල් ඉතින් මේ විදිහට යන යන ප්‍රදේශවල විවිධාකාර පාරවල් જાතියින් කට්ටිය කතා තව කට්ටියක් මේ එක එක මිනිස්සු එක එක සංස්කෘති වල සත්‍ය කියන්නේ මොකද්ද ඉගෙන ගන්න ධර්ම කර්ම මොනවද නැත්නම් ශාස්ත්‍රීය කර්ම මොනවද කියලා එක එකට මට කතා කරලා තියෙනවා ඉතින් ඒගොල්ලෝ කතා කරලා තියෙනවා අපි උපන් පලාතේ නම් ඇසූ දේවල් පෞරුෂ භාවයක් කරලා තියෙනවා අපි අර ගිය පළාතේ තුටු දේවල් තමයි කරපරන්නේ. ඊට පස්සේ තව පළාතකට ගියාම ඒක මේ සම්ප්‍රදාය එතන සම්මුතිය එහෙම නැත්නම් චාරිත්‍ර ධර්ම තියෙන පද්ධතිය ලොකුවට සලකනවා. කලාතුරකින් තනක ඒ ඇසුදුටු දේවල් එහෙම නැත්නම් සම්මුති සත්‍යයේදී පරමාර්ථ ගැන කතා කරනවා. ඉතින් මේ එක එක නායක එක සභාවල පරිසරවල ඉගෙන ගන්න උත්සාහ කරන දේ. ඒ වගේම හැම කිනාටම ඇදහිල්ලක් තියෙනවා. ශ්‍රද්ධාවක් තියෙනවා. ඒක එහෙම කිනාම දවසට මෙච්චර වෙලාවක් දාගෙන තමගේ පවුල් වල එහෙම නැත්නම් ගම් වල නගරවල ඒ ඇදහිලි බොහොම කැපකිරීමෙන් කරනවා. බොහොම සස් විදියට කරනවා. ඒ වගේම මිනිස්යන් අතර උසස්ම කට්ටියට රජතනතුරු දීලා සිටු තනතුරු දීලා ඒ උසස් කලසාරකලදී පෙරහැර ගන්නවා නානා විදියට ජනතරන්ගේ සංස්කෘතික කාරණා කතා කරනවා කියලා මේ සංග පිළිසෙට දකින්න හම්බෙච්ච මේ මඟතොට විශ්තුරු කතා කරගෙන ඉන්න වෙලාවේදී සර්වචන් වහන්සේ ඒ සංග පිළිසෙට වඩිනවා ඒ ධර්ම සභා මණ්ඩපයට වැඩම කරනවා ඒක සර්වචන් වහන්සේගේ චාරිත්‍ර ධර්මයක් වැඩම කරලා වචනසියා ඇත්තට මේ පිළිස සර්වචනසේ ආසනයේ පනවලා ඒක ඉඳගෙන තමයි සාකච්ඡාව ගෙනියන්නේ. ඒ සර්වචනසේ වඩකොට සිහිදනා නිසත් වෙනවා. ඒ සර්වචනසේ වැඩම කරන ආසනයේ වැඩ ඉඳලා මහණෙනි මං එනකොට කුමන කතාවක්ද කර කර හිටියේ. මගේ පැමිණීම නිසා අඩාල වුණේ. සර්වචනසේ මොන කතාවක්ද? ඉතින් ඒකකොට මේ චාරිකාව කියලා සංගපීසි මතක් කරනවා. අසල ජෝමින් නාත මේ කට්ටියක් අපි මගතොට විස්තර කතා කරා. තව කමාරක් කට්ටිය ඒ ලෝකයා ගරු කරන මූල ධර්ම එතන දර්ශක දැනුම මේ මේ විදිහට වෙනස් වෙනවා කතා කරා. තව කෙනෙක් ඊයත්ගේ ඇදහිලි ධර්ම කොටස කතා කරා. ඒ වගේම මනුස්සක ස්වභාවල කරන පිළිලි හැලකේ කරුකටේතු සම්මාන සිලෝක ගැන කතා කරා. ඉතින් කතා කරන මේ සංඝයාගේ අසෝදිතු දේවල් පිළිබඳව සර්වජන් වහන්සේ සර්වඥ විග්‍රහයක් මේ ගාථාවේ සඳහන් කරනවා. ඒක හරීම විප්ලවීයයි නැත්නම් කෙනෙකුට හිතාගන්න බෑ. කොහොම හරි කියනවනම් එදා සර්වජන් වහන්සේත් එක්ක මාස 8ක් විතර විදුණු සංඝයාටවත් බුදුන් දැකපු ඇත්තන් නැත්නම් පත්තුල ජේතවනාරාම හිටපු ඇත්තන්ටවත් තේරුම් ගන්න බෑ. සර්වචන්සි සඳහන් කරනවා මග්ගාණට්ටං විකෝ මග්ගෝ බෙදක් පාරවල් වල තියෙන පාරවල් තුන හොඳම එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් අපි දකින්නේ මෝටරේ සිතායි වේග ආයෙත් නැත්නම් සබාවල් කාර්දාව පාරවල් කාපට් කරගුවා නම් පාරවල් වශයෙන් සර්වචන් වාසී වික්තය හැටියට ඒ මාර්ගය නතර දත යුතුය කතා කළ යුතු සර්වචනසේ අගය කරන දේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක නිසා මේ වාගේ සර්වචනස්කීතම වලසීකන දවසක අපිට මේක සලකා ගන්න පුළුවන් නම් අපි කතා කරන මගතට විස්තර ආදී තොරතුරු වෙනුවට අපිට මේ ධර්ම කතාවක් එහෙම නැත්නම් අප්පිච්ච කතා සන්තුෂ්ටි කතා ආදී වශයෙන් කරනවන ධර්ම කතාවක් එහෙම නැත්නම් නිශ්ශබ්ද භාවයක් කියන එකට මේක මුංචි ඉන්දියා පෙන්නනවා අපි මේ මගතොට විස්තර කියලා කතා කරන දේවල් කතා වල යුද්ධ තමයි හැබැයි ඒකේ උත්තර මාර්ගය කතා කළ යුතු මාර්ගය සබතන්සේ පෙන්ලා දීලා තියෙනවා ඒ නිසා ඒක සබතන්සේ ආපු නැති දකපු නැති ගරු නොකරන ඇත්තෝ මේ මඟතොට විස්තර කතා කරාට සර්වඥ ශ්‍රාවකයෙකුට පාසක පාසිකාවට චුචුචුනින්ට කතා කළේතු ආර්යශ්‍රේණි මාර්ගය. ඒ ආර්යශ්‍රේණි මාර්ගයේ සම්මාදිට්ඨි පුරේජව අනුපසුගිය දවස් වල සුබෝදාගාමී මධ්‍යස්ථානය කරගෙන කරගෙන කිමින් දවසේ වැඩ පිළිවෙලේ ඒ බුක්ඛ සූත්‍රයේ සර්වත්‍ත්‍ය සඳහන් කරලා තියෙනවා කෙනෙකුගේ පෙරදක්ම නැත්නම් වාහනේක එන්ජින් එක අපේ තියෙන්නේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය නැත්නම් අපි මේ নানা ආකාර මඟතොත ගැන කතා කරගෙන ඉන්නවා. ඒක හදාපත් කෙලවර කරන්නේ ඔක්කොම බාහිරාවර්ති ධර්ම. ඒවට කියනවා ලෞකික ඥාන කියලා. ඒ හැම ලෞකික ඥානයකින්ම අපිට මේ ලැබී තියෙන වර්තමාන චිත්තක්ෂණය ගිලවල ගලවල දාලා අපිට ක්ෂණ සම්පත්‍ය වෙනුවට විපත්‍යක් ඇති වෙනවා. සර්වචනාචිගේ දේශනාව යටියට දුර්ලභ ක්ෂණ සම්පatti අපිට හම්බෙලා තියෙන්නේ මේ දුර්ලභ ක්ෂණ සම්පත්තිය. තත්ත විවිකෝ විපatti. ඒක පෙන්කෙන්න ගත්තොත් විවේක වෙන්න ගත්තොත් මේ සංවේගයේ පිටවන කටයුතු කරන වෙනුවට ඒකම විපත්තියක් වෙනවා. මෙච්චර වටින අවස්ථාවක් හම්බෙලා ඒක චින සම්පත්තියක් වශයෙන් පාවිච්චි කරන්න බැරි නම් ඒ සඳහා අව탁සීරුවක් කළොත් සර්වචර්චේ සඳහන් කරන தත්ත විවේකෝ විපත්. ඒ නිසා අපි සාමීගේ පිටවගෙන ඒ සර්වචර්ච පිළිනාට හදන ක්‍රමයේද අනුගාණ ප්‍රශ්නිය බලන්න එමත්නම් ඒ සඳහා කුසල ඡන්දේ යා ඊවර ටිකක් තියන්න එමත්නම් ඒ තිබු ඊවරවල අත්දකින්න දේවල් ක්ෂණ මාත්‍ර වශයෙන් භංගුර වශයෙන් අත්දකින්න දේවල් අපේ ජීවිතේ දවසින් දවස බෑම් බෑම් වැඩි කර ගන්න ගත්තොත් රේදා සම්පච්චන් වහන්සේ සවැත්නුවර තමන් වහන්සේ පිටිපස්සේ ගිය සංඝයාට කියපු කාරණාව මේ මගතොට විස්තර කතා කරන වෙනුවට අරියෂ්ඨාංග මාර්ගය කතා කරන්න ඒක මේ සම්මාදිට්ඨි පුරේ යමක් කියන විදිහට සම්මාදිට්ඨි මුල් කරගෙන තියෙන්නේ ඒකදී දෙවන්නේ නැහැ ඇතුළතමයි ප්‍රශ්න තියෙන්නේ ඒ සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී දරන කොටස් ඔය කිසිම බාහිර කටයුත්තක් නැහැ අභ්‍යන්තර කටයුත්තක් තියෙනවා. ඒ තමයි සර්වඥාන්සේ මේ සංගිහා කරන හිත ගන්නාසුළු මාතෘභාවයෙන් ඒකේ බාහිර වර්ති ස්වરૂපයත් ඒ විනෝද සර්වඥාන්සේ ඉදිරිපත් කරලා තියෙන මේ සන්දර්භය දර්ශනය අතුරුතරව ගැනීම පිළිබඳව මේ මාර්ගය කියන වචනේ දෙන උත්තරේ තමයි මේ. මමකට විචාර කතා කරන විදුවට මාර්ගෝ අට්ඨංගිකෝ සේට්ඨෝ ශ්‍රේෂ්ඨම මාර්ගය කතා කළ යුතු මාර්ගය තමයි ආරෂ්ඨක මාර්ගය. ඒ වගේම සත්‍යාන චතුරෝපදා මේ ලෝකේ තියෙනවා අසු විරෝධා දැකපොදේ සම්මුති ශක්තිය පරමාර්ථ ශක්තිය කියලා හතරක්. මේවත් ඇත්තටම අපේ මේ විද්‍යාවේ තමයි ධර්ම මේ විදිහට කොටලා කොටස් කරපට පෙන්නන්නේ. ඒ පෙන්නන්නේ ඌ පිළිබඳව කාර්යයක් තියෙන විචිත්‍ර භාව වැඩි කරන්න නෙමෙයි. ඒ හතරක් වූ දැනුම් ක්‍රමවල උච්චමදී එව නැත්නම් උත්ස්ම දේ තමයි සංසන්දනා උත්ස්ම දේ තමයි චතුරෝපදා චතුරාර්ය සත්‍ය. එහෙම නැත්නම් මේ දුක්ඛ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය කියලා අපි ධන චතුරාර්ය සත්‍ය. ඉතින් ඒකේ නිරෝධ මාර්ග නිරෝධ ගාමී ප්‍රතිපදාව තමයි මාර්ග සත්‍ය වශයෙන් අපි පළවෙනි පදයෙන් කතා කරන්නේ. ඊට පස්සේ ඒ මාර්ගය යම්සිකෙකුට යහතු මාර්ගය වැටහෙන්න ඉස්සරදා නිබ්බාන ගාමී ප්‍රතිපදාව වැටහෙන්න ඉස්සරදා නිරෝධය වැටහිලා තියෙනවා. ඉතින් මේක හරි අමාරුයි අද තියෙන අධ්‍යාපන ක්‍රමයක් එක පෙන්වනවා. නිවන් දැක්කට පස්සේ තමයි නිවිලා පාර වේවි කියලා සිංහලෙන් කියන්නේ. හරි අමාරුයි විස්තර කරන්න. ඒ නිවන කියන්නේ මේකේ කියලා තාම හාංකවිෂයක් නැති කෙනෙකුට ඒ ධම්මාදිට්ඨිය ආදී වූ මාර්ග ඥාන එකකටවත් හීනෙන් තොර දෙයක් සුවඳක් තරමකට අල්ලන්නේ. ඒකට තමයි ජීවිතයේ ගත කරන ආධ්‍යාත්මික ජීවිතයේ එහෙම නැත්නම් අපි කරන්නේ පෞල් ජීවිතේ එහෙම නැත්නම් යෙදී නැති පැති කටයුතු කරන දේවල් වල අපි ඒ විදිහේ Nirodhayak දක්න ස්වභාවයක් ඊට පස්සේ දක්න Nirodhe සාක්ෂාත් කර ගැනීමට ක්‍රමශාවිති හොයන ස්වරූපයක් තියෙනවා කියලා බැලුවොත් උගදෙනෙක් කියන්නේ මාර්ගී උරිච්ඡාම නිවන ලැබෙනවා ඒක තමයි අපි සාමාන්‍යයෙන් පොතේ ඉගෙන ගන්න. නමුත් නිවන කියන එක මොකක්ද කියලා රස දැක්කට පස්සේ ඒක අත්විඳලා පස්සේ ඒකට ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ තමයි පාරම්පරිකෙ තේරෙන්නේ. ඒක හරි අමාරුයි. මේ බුදුහාමුදුරුවෝ පෙන්නන අධ්‍යාපන ක්‍රමයක් ඒක මේ අන්තරාවර්තීව යන අධ්‍යාපන ක්‍රමයක්. බාහිරාවර්තී අධ්‍යාපන ක්‍රමයක් අතර තියෙන ප්‍රධානම වෙනස තමයි බාහිරාවර්තී අධ්‍යාපනයේ එළියට යන එළියට ගමන් කරන්න ආරම්භ. සවතනාසේ දරහ කරනවා යයිතු එළිය තියරන්නේ එල්ලේ තේරෙන්නේ භාවනා මාර්ගය ගොඩාක් කල් ගියාට පස්සේ. එතකොට තමයි අපිට කියන්න පුළුවන් මේ භාවනා කරන්න කරලා දැන් ඊයමොල පෑදිලා තියෙනවා. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය ඇතිලා තියෙනවා කියන්නේ. ඉතින් ඒ Nirodha නැත්නම් Nirodha මාර්ගය පහළ වීම සඳහා අපිට බුදුහාඳුරෝ පොහොරක් විදියට ආහාරයක් විදියට අමුද්‍රව්‍ය විදියට පෙන්වන්නේ අපි මේ දේදා විදින දුක් ටික. නිසා ඒක නැති ස්වර්ගයක් නවලා දෙන්න හදනවත් එනත්තම් බාහිරේ ਸਰබලදාන කෙනෙක් කවිලා අපිට ආශිර්වාද කළ මේ දුක නැති කරයි කියලාවත් ওই අනකමීත දැනට ඉබේ දුක් නැති වෙයි කියලා කතාවක් කරන්නේ මේ දුක දිහා මෙතකමිනේ දුක දිහා බැන්නේ තු ආකාරයට තමයි බුදුජානකගේ ඒ ප්‍රතිපදාව කියලා අපි පෙන්නන්නේ එහෙම නැත්නම් භාවනා කරනවා කියලා කියන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙකුට දැනගන්න ඕනේ නම් මේ මට මාර්ගාංග ලබා ගැනීමට නැත්නම් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන ගැනීම අවශ්‍ය කරන දුක් ඇති වෙන්න මේ වෙනකොට තව කෙනෙකුගේ සම්බන්ධයක ඉතුරු මයිලක තියෙනවා මම මේක තියා බලන සුළු ගතිය දැක ගන්න සුළු ගතිය එහෙනම් මේ දැකීම බුද්ධ ධර්මයෙන් වාසලා අගය කරන ගතිය මගේ තුල තියෙනවද කියලා බලනවනම් ඔය පැමිණි දුක් මෙලිට ආයි කියන වචනේ අපට තේරෙයි ඒක සර්වචනාංශී සඳහන් කරනවා අපිට මේ ලැබිච්ච manussත් ප්‍රතිලාභේ මේ ඕලාකත් ප්‍රතිලාභේ කියන මේ කඩපොරේ චතුර්ථම ධාතු ලැබිච්ච මේ ශරීරය ඒක පෙර කොටවා පිංගල ලැබෙනවා මේ ශරීරේ ඕන දෙයකට යොදවන්න පුළුවන් ඒක මේ බාහිර කටයුත්තක් සඳහා නැත්නම් බාහිර ලාභයක් සත්කාරයක් සම්මානයක් සලා යොදවන එක නැත්නම් තමන්ගේ අර්ථ කුසලයේ සඳහා අභ්‍යන්තරික ශාන්ත සුඛයක් සඳහා යොදවන එකත් අතර කලසුදු වෙනසක් තියෙනවා ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ ලැබිච්ච කයත් එක්ක වැඩි වෙලාවක් ඉන්න පුළුවන් නම් එයාට ඒක ප්‍රතිපත්තාණයට ආරමුණක් කරනවා මේ කය සතිය පිහිටවීමට සතිය tempat කිරීම ආරමුණක් කරනවා එතකොට අර පෙර කරපු පිට නිසා ලැබිච්ච මේ මනුස්ස ශරීරය කවදාකවත් අපි පාවිච්චි කරන්නේ නැති මේක පාවිච්චි කරනවා ඒ කෙනාට වෙන කෙනෙකුගෙන් කිසිම ආධාර උපකාරකින් තොරව මේ ශාරීරිය දිහා බැලින්නේ මේ සියලුම සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් බව සර්වචනාසේ රෝහිතත් සූත්‍රයේ දේශනා කරනවා බබයක් පමණ වූ මනස සහිත වූ විඥානයේ සහිත වූ මේ ශරීරය ඇතුලේ සතරක් වූ සත්‍ය තියෙනවා. දුක්ඛ සත්‍ය තියෙනවා. සමුදය සත්‍ය තියෙනවා. නිරෝධය තියෙනවා. නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තියෙනවා. ඉතින් බෞද්ධ වුණාට පස්සේ අපි බාහිරේ හොයනවා කියන්නේ ගියාම මේ කය නෙවෙයි පිට ඉන්න කෙනෙක් අපිට මේක දෙයි. එහෙම නැත්නම් දැන් නෙවෙයි ඒක හෙට දෙයි. මෙතන නෑ ඒක තියෙන අතනයි කියන එක තමයි මේක තියෙන මිච්ඡා දිට්ඨිය. යම් කිසි කෙනෙකුට මේ ශරීරය ලැබිච්ච මේ අත්පටිලාභය මේ සියල්ලකම අංග සම්පූර්ණ වෙච්ච දෙයක්. ඒ නිසා මේ ශාරීරිය දිහා සර්වචනාසු බලන විදිහට කායේ කායානුපස්සී විහෙරති කායේ කාය කන්නෝ බලන සුළු. ඒ කියන්නේ කායේ කායානුබලනට අමතර ගොඩාක් මෙලිකම තියෙනවා. ඒ බලන ක්‍රම වලින් වෙන් කරලා කාය බලන ක්‍රමය අර තුමාට පිටිපස්සගේ තත්ත්වයට තිබිලා නැහැ වගේ මට පේනවා. නැත්නම් බුදුආමරට මේක මේ මහාට මාසයක් ඇවිද්දල ගෙදරාට පස්සේ කියන්න ඕනේ මේ සත්‍යහනන්ත චතුරෝපදා කියලා මේ ලෝකේ තියෙන සුතමේ ඥාන ලෝකේ තියෙන දැක්කෝ ඥාන සම්මුති ඥාන පරමාර්ථ ඥාන ගැන මේ ආමුදුල කතා කර කර ඉන්නේ මේ සියලු දැනුම් සම්භාරය තමන්ගේ ශරීරයේ තියෙන බව එමන්තන් තමන් තුල තියෙන බව දන්නේ නැති නිසා මේ ඒ බාහිර ඥාන බලාපොරොත්තු වෙන්නේ බාහිර සම්මානසික බලාපොරොත්තු වෙන්නේ මුද්‍රජානනාචර සිද්ධ වෙනවා ඒක කතා කරන මාතෘකාවක් දැකලා මේ තු ඥානෙට කැමැත්තක් තියෙනවා ඒ කැමැත්ත බාහිර ඥානකට තියෙනවා ඉතින් මුද්‍රජානනාචර කැමැයි කැමැත්ත හොඳයි හැබැයි බාහිරේ වෙනකම් කවදාකවත් කෙලවරක් කරන්න බෑ ඒක හරියට ලේනෙක් වලිගෙන් මොහොතින් ඉඳලා හදනවා වගේ ඇතුළට ඥානය ගත්තොත් කවදා හෝ කෙලවරක් කරන්න පුළුවන්. එචරයි බොහොම සරල සත්‍යයක් තියෙනවා. ඉතින් ඒක තව පැත්තකින් ඉත්තදින්න කියනවා ඒ බාහිරේ හොයන ක්‍රමයක් අභ්‍යන්තර හොයන ක්‍රමයක් ක්‍රම දෙකම එකමයි. මේකට ආනුපස්සනාව කියලා කියන්නේ. මේ විද්‍යාවෙන් රිසර්ච් කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. ඒම ඒම නැවත නැවත කොට බැලීම. ඒසනා කියන සෝලා බැලීම. පරිේෂණ නැවත නැවත හත්පසින් මේක කරබැලීම තමයි අතලත් කරන්නේ කොට. ඒක බුදුජානකසේ අපට පරිේෂණ කියන වචනේ එහෙම නැත්නම් පච්චවේක්කන කියන වචනේ නැත්නම් අනුපස්සනාව කියන දීලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ මේ අතුලත හේවීම පිළිබඳ පරිේෂණය අනුපස්සනාව ප්‍රත්‍යවේක්ෂාව කොතරම්දෝ මිනිසයා බාහිර වන්න පටන් ගත්තා. එදා ඉඳලා මේ අසෝ ඥාන, දුට්ඨු ඥාන, සම්මුති ඥාන, පරමාර්ථ ඥාන කියලා අපි පුදුමාකාර ජීවිතේ සුන්දරම වයස. අවුරුදු 6 ඉඳලා සමහරට 20 30 යනකම් සුන්දරම කාලෙම ඥානට ගන්නවා. ඊට පස්සේ ඒ හොයාගත්ත ඥානේ කැඹිරිල්ලට 55 වෙනකම් ඉන්නවා. සමහරට ඉල්ල අවුරුදු 5ක් කඹරනවා. ඊට පස්සේ ගෙදරාට පස්සේ තේරෙන පටන් ගන්න ජීවිතේ සුන්දර වයසකදී මැරෙන ලීඩි දැන් ඇවිල්ලා 55 වෙනකොට ඕන කෙනෙක් දන්නා මම මැරෙන්නේ වෙන්නේ කියලා. ඒ ගත කරන ජීවිතේ වැරද්ද නිසා ජීවිතේ තමයි තේරෙන පටන්. ඊට පස්සේ හම්බ කරපු සියලුම දොර එක දවසක් කිසි තලගිලා ආයෙත් ගන්න කාරණා වෙන්නේ වෙයි. ඒ මොකද මේ බාහිරේ දැන්ම හොයන්නේ අපි ඉඩම් බෝදල් වෙන් කරගෙන, ගෙවල් දොරවල් අතහැරලා, රටකම අතහැරලා යනවා. ඉතින් අර කරන්නේ ඇත්තේ ඒ මොඩකම තිබිච්ච නිසා තමයි සර්වඥ සද්ධාන් කරන්නේ. මේ චතුරාර්ය සත්‍ය, ධාරේ සත්‍ය හතර මේ කය ඇතුලේ තියෙනවා. මේක ඔබ ලබාගත්තේ ගොඩාක් පින් කරලා. අහම්බයක් නෙමෙයි. ඒක නිසා මේ ලබාගත්ත මනුෂ්‍ය ශරීරයේ එක්ක කායේ කායානපස්සී විහෙරති කය කයන් බලන්න. එහෙම නැත්නම් වේදනා සුවේදනාන පස්සී විහෙරති. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ඉන්නේ වේදනා සාගරයක පතුලේනේ. අපි හිතනවා අරයාගේ වේදනාව මෙයාගේ වේදනාව කියනවා පිට කපලා තියෙන එකම වේදනාව. චිත්තේ චිත්තාන පස්සේ විහෙරති. අපි හරි ලැජ්ජයි මගේ හිත කවුරුරි දකින්නේ. ඒ තරම්ම වසලයි මගේ හිත. ඒ තරම්ම දුප්පයි මගේ හිත. හැබැයි අල්ලපු ගෙදර එක්කනාගෙත් එහෙමයි. ඕනේ භාවනා කරනකොට නරක කමඨං සුද්ධ කිරීමේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. මොන වංශේ මොන જાති නැගිනීර බටහිර ගෑන පිළිමි පැවිදි උපන ඕන කෙනෙකුට අංක කතා කරන්න කියන්නේ එකයි. හිත කියන්නේ 100%ක් සමාන. ඒක මේ මගේල කරගෙන තමයි අපි මේ තනි උත්තර වෙන්නේ. කවදාවත් උත්තර කරන්නේ. උත්තර වෙන අපි ඔක්කොම දැනගන්න අපි කොඩම් කියන එක ප්‍රශ්න. ඒ නිල්ලම ගිහිල්ලා ගොඩාක් සාකච්ඡා කරනකොට තමයි මට තේරුනේ කවුරු මොන විදියට ප්‍රශ්න නැගුවත් නගන්නේ මගේ ප්‍රශ්න. මට කියා ගන්න බැරි විදියට ඒගොල්ලෝ ප්‍රශ්න නැගුවා. උත්තරේ එක. එනිසා චිත්ති චිත්තානපස්සී කියන අපි මේ මගේ හිත. එත මගේ හිති විලි. මේවා මම මේක මගේ මේක මගේ ආත්මය කියලා මේ විඳවන විඳවිල්ල තමයි අසහනය කියලා කියන්නේ. ආතතිය කියන්නේ මේක මානවයාගේ ප්‍රශ්නයක් කියලා ගත්තොත් බුදුහාමුදුරුවෝ මේක ඉක්මවලා අපට ක්‍රමයේ කියලා දීලා තියෙනවා ශික්‍යෙම ඇඳලා දීලා තියෙනවා එහෙම කියලා බැලුවොත් තමයි එන හැම හිතිවිල්ලක් මනුෂ්‍ය මනසෙරෙල්ල මගේ කරගන්න නැතුව බලන්න ගත්තොත් කය බැලුවා වගේම වේදනා බැලුවා වගේම හිතවිල්ල දිහා ඒ ධර්මානුකූලව බැලුවොත් මේ හිතවිලි එකකවත් හිතන්නේ නැහැ හිතන්නේකින් තොර බැහැිය දෙන හිත. මේ හැම හිතවිල්ලක් නිසා භාවනා නොකර එකන බැහැ. මම මෙච්චර සුදු වෙන්නට මම මෙච්චර සීල් ගත්තට මම මෙච්චර මනසල් ගියාට මම මෙච්චර දන් දුන්නට මට හිතෙන දේවල් වල කිසිම චාරයක් ඔය එක්කෙනෙකුට සීල් නැහැ හීනේදී හීන කියනකොට බය නැත්තේ දෙක නැහැ කරන කඩප්පුලි ගමවල සීමාවක් නැහැ නමුත් අර නැගිටට පස්සේ මම ඕකට කතා කරන්න නෑ හීනෙන්නේ ප්‍රශ්නයක් නෑ එලිපිට වුණා නම් තරම ලොවෙන් තරම මේක සරුවචනන්සේ දේශනා කරනවා අපිට බය අරගන්න මහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත දේව ප්‍රජාව සහිත සොන්න බ්‍රාහ්මණයන් සහිත රජුන් සහිත රටුන් සහිත මේ ලෝකේ උබේමත් දුටුවා නම් ඇහුවා නම් හිතුවා නම් කල්පනා කරලා නම් දික්තං සුතං මුතං පත්තං පරිේතිතං අනවිචරිතං මනස හිතෙන් ඔබ හිතන සියල්ලම මම දන්නවා අපි යමක් දැකලා තියෙනවා අපි යමක් හිතලා තියෙනවා අපි යමක් කල්පනා කරලා තියෙනවා සැලසුම් කරලා තියෙනවා සියල්ලම මම දැක්කා දැක්කේ නැහැ කිව්වනම් බොරුවක් ඒක දැකලා සර්වචර්ච කියන්නේ ඔබ හිතේ චරව කඩප්පුලි නෑ නොකෑමනා නෑ මේක හිතේ හැටි ඔක ගුණවතෙක් ළඟට ගිහිල්ලා සිල්වතෙක් ළඟට ගිහිල්ලා මම මේ සද්ධාවෙන් හිටියාට සිල් ගන්නට සතියෙන් හිටියාට මේ තරම් හිතවිලිනවා කිව්වහම ඒ ගුණවත සිල්වත කියන දේවි මේ හිතවිලි අයින් කරන ක්‍රමයක් බුදුහාමුදුර අපට කියලා දීලා නැහැ. ඒ හිතවිලි වල තියෙන දේට බය නම් ඒක පිටු දකින්න අවශ්‍ය නැහැ. ඒ හිතවිලි කියලා නාම ධර්මයක් නෙවෙයි තමන්ගේ කයට හිත තියාගෙන ඉන්න කයේ හිත තියාගෙන හැම චිත්තක්ෂණයකම හිතවිලි එන්න විදියක් නැහැ. වතුර අඩිය වතුර තියෙන කලයක් දැක්කු කපුටා. ඒකට ගිරන ගලක් ගලක් දැම්මම වාසියට වතුර ඉස්මතු වෙලා එනවා. ගල් දාන්න දාන්න වතුර ප්‍රතිෂ්ඨාපණය වෙනවා වගේ. ඉතිරලා යනවා වගේ. කය ගැන කල්පනා කල්පනා කරන කෙනෙකුට ඉල්ලස් කරගන්නවා. කය ගැන එළඹ සිටින හැම චිත්තක්ෂණයකම කිසිම හිතවිල්ලක් නැහැ. එන්න බෑ. එසා කවුරු හරි මේ කායානුපස්සනාව කියන එක මේකට තියෙන ජපමන්ත්‍රේ බව දන්නවනම් ගැලවු මාර්ගය කියලා දන්නවනම් දවසට මං චිත්තක්ෂණ කීයක් මම ඉන්නේ ඉරියව්වේ හිත තියනවා. ඒ වුණත් මං දරුවන් ගැන අම්මා තාත්තා ගැන වස්තු පූජක ගැන හාකබාගෙන කතර මිනිමුතු ගැන හිතනවාද? තන්දී හැම එකක්ම හිතවිලි පෝෂණය කිරීම. ඒක බලක් ගන්න බෑ. ඒක තියෙනවා. ආ පුළුවන් වේද මට ඊට වැඩිය වැඩි චිත්තක්ෂණ ප්‍රමාණයක් තමයි ඉඳගෙන ඉන්න බව දැනගන්න. මම හිටගෙන ඉන්න බව දැනගන්න. මම ඇවිදින්න ඉන්න බව දැනගන්න. මම හැතපිලා වැතිරලා ඉන්න බව දැනගන්න. ඉතින් කාටද කියන්න වෙනව නම් නෑ මට මේ ප්‍රශ්න තියෙන නිසා මම හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා දැනගන්න බැරි වෙනවා. මට ප්‍රශ්න තියෙන නිසා මට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරි වෙනවා. නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න බැරි දැනගන්න බැරි වෙනවයි කියලා ඒ මානසික අසහනකාරය. කිසිම කෙනෙකුට මොනම දුකක් කර මොනම කාමයක් කර මොනම ද්වේෂයකටවත් බෑ මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක නැති කරගන්න. එන්න පිසෙන්න. එනම් මානසික අසහන නැත්නම් කායික වේදනාවට පොදුනේ. ඒ නිසා අපි ඒක තියාගෙන යනවා එන හිතවිලි පොඩ්ඩකට අයින් කරගන්න ඒ තාවකාලික. ඒකකොට මේ කය පිළිබඳව එළඹ සිටි ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න හිතවිලි නැතිකොට තීරණ පටන් ගන්නවා අසහනෙ කිසිම අඩුවක් නැහැ. හිතවිලි නාමයි කියලා අසහනෙ අඩුවක් නැහැ. ඒ විදිහටම අසහනෙ තියෙනවා. එතකොට තීරණ පටන් ගන්නවා අපි හිතුවේ නම් මේක කරන්නේ නරක හිතවිලි නිසා මම මේ අසහනට පත් වෙලා කියලා තාවකාලික පහින් කරලා බලන්න හිතවිලි අඩු කරන්න අඩු කරයි කියලා කිසිම අසහන කන්නේ නැහැ. වේදන අඩු කරලා පෙන්නන්න අසහනෙ අඩු වීමක් නැහැ. ඊට පස්සේ මේ ධර්මානුපස්සනා කියලා ආහන දකින්න දේවල් වල චාරයක් නැතිකම නිසා අපි ඇත්ත එක වහගෙන ඉන්නේ. ශබ්ද නැති තැනකට ගිහිල්ලා ඉන්නේ. කය හොල්ලන්නේ නැතුව ඉන්නේ. ගන්ධ රස දෙක නොදී ඉන්න. අසහන අඩුවක් නැහැ. ඉතින් භාවනා කරන්න කියලා මේ තීරම අද අපිට සාකච්ඡා කරලා බලන්න හම්බෙච්ච පොඩි වෙලාවෙන් භාවනාව හරි දැන් මට හිත හිතලා තියෙනවා කය හිත හිතලා තියෙනවා ඒ අර ඔක්කොගම ගොජේ ඔක්කොගම එකතු රූප වල එකතු වේදනා වල එකතු සාධක හිතවිලි වල එකතු බලනහන වල එකතු තමයි ඉතර ගවරවලක් ඇහෙන්නවා වගේ රාගලයක් ඇහෙනවා වගේ ඇහි මෙහි ඇහි මෙහි තියෙනවා ඒක තෝරන්න අමාරුයි රූපයක්ද කියන්නත් අමාරුයි වේදනාවක්ද කියන්නත් අමාරුයි හිතවිල්ලක්ද කියන්නත් අමාරුයි දකින්න පුළිවදන්න ඔක්කොම ඇහෙන්න ගන්න ඒක දිහා බලන්න හිතියොත් මේ ඒකේ ස්වභාවය ගවරවලක ස්වභාවය තමයි පැහැෙන එක. රාකලික ස්වභාවය තමයි පැහැෙන එක. ඉතින් මේක මම නෙවෙයි. මම මොන જાති කරොත් මේක පැහැ. මේක තියා බලනවා. ඒක මේ සංසාරේ දුකේ ස්වභාවය. ඒක දරණ ගතියක් තියෙන. ගත කරන හැම චිත්තක්ෂණයක තියෙන දරණ ගතියක්. ගත කරන හැම චිත්තක්ෂණ කිවින් තවන ගතිය සංකර ගතිය විමස් විනස් වෙන ගතිය මේක දිහා බලාගෙන ඒක නැශීර්මාතින් සතිය පිළිතුර සද්ධාවක් තියෙනවා සීලය තියෙනවා සමාධියක් තියෙනවා බලයක්පත් තියෙනවා එතකොට තේරෙනවා අපි මේවනි භාවනාවක් නොකරොත් මේම දෙකේ මගේ මහත්ය හොද නැති නිසා නෝන හොද නැති නිසා දරුවෝ හොද නැති නිසා ආකාශය හොද නැති නිසා අගේ හොඳ නැති නිසා ඇමරිකාව හොඳ නැති නිසා කියලා අපි හේතු කරලා දුන්නට ඒව අයින් කරලා බැලුවා දුක දුකක්. ඉතින් බාහිර වෙනවට වැඩිය කවදා හෝ මෙන්න මේ කියන නිගමනයට මේ කියන නිරීක්ෂණයට කිට්ටු වෙන්න පුළුවන් කවුරු හරි මේ කයේ චේතනාපූර්වක වෙන සියල්ලම ශික්ෂාවකින් අතර කරලා මේ කය චේතනාපූර්වක කය හොල්ලන්නේ නැතුව චේතනාපූර්වක වචන කතා කරන්නේ නැතුව චේතනාපූර්වක යමක් හිතන්නේ ප්‍රාර්ථනා කරන්නේ ප්‍රණිවියකින්තරව දේශ බලන්න හිටියොත් පේන්න පටන් ගන්නවා. ඒක මේ ගොඩාක් වෙලා යන එකක් නෙමෙයි. නමුත් ඒකට මේක සත්‍යයක් බව තේරුම් ගන්න. මේ හැම කෙනා මේකයි මේ වසන් ගන්නවා. ඒත් හැම කෙනාටම කුල්ලෝට උණු තියෙනවා. කාගේ කිල්ලෝටත් උණු තියෙනවා. මේක පිළිගන්න කැමති නෑ. හරි ලැජ්ජයි කියන්නේ. මේ தත්ත්වෙ මගේ පාලනයක් නෙවෙයි තියෙන්නේ කියලා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරන මේ බාහිරේ අපි අරසාව හොයන්නේ. මේ බාහිරේ අපි වස්තු හොයන්නේ ඇතුළත තියෙන බංකොලොත් භාවයේ ප්‍රමාණයට. තමගේ කයේ හෝ වචනේ හෝ හිතවිලි වල කිසිම පාලනයක් තමන්න නැහැ. ඒ නිසා ඒක පෙන්නන්න සර්වඥාන්සේ පුංචි උපක්‍රමයක් කරන්නේ ප්‍රතිපදාව වශයෙන් මේ හිතාමතා කර සම්පජාන කාය කර්ම සම්පජාන වචී කර්ම සම්පජා මනෝ කර්ම නොකරන්න පොඩි වෙලාවකට නොකරන්න අදිෂ්ඨාන කරගෙන මේ භවය දිහා බලන්න ජීවත් වෙන එක දිහා බලන්න වර්තමාන මොහොත දිහා බලන්න කය දිහා බලන්න වෙන තොවිල දිහා බලන්න බලන්න වෙන මොනවා චේතනා කරේ නැත්නම් මෙතන සම්පූර්ණ ලබ්ධ තොවිල වගේ වැඩේ යනවා ගියාට පස්සේ තේරෙන කොට ගන්නවා මේක තමයි මේ මේ මන්නේ ටිකට තමයි සබෝධංශය සඳහන් කරන්නේ දුකයි උපමාවකට කියනවා නම් අපි කරත් එක ඇක්සලේ නැත්නම් මැද අක්ෂය කරත් රෝදයට බර වෙලා නැතිේ ඒක නිසා කරත්තට බර වැටිච්චාම රෝද හිටලා තියෙන්නේ තාම දුකක ආගිරි ගගා තමයි රෝද කැරගෙනකොට එන්නේ කැරගෙනකොට ඒ අක්ෂය රෝදේ කැපෙනවා නතර කරලා තිබ්බත් අක්ෂය බරදරාගෙන ඉන්නේ. මේක අක්ඛ චින් වචනේ තමයි සර්වචින්සේ දුක්ඛ කියලා කියන්නේ කරත් නතර කරලා තිබ්බත් කරත් දිගුවත් එකම දුක. මනුස්ස ලෝකේ කියන ගැන්වත් පිළිමවත් ඇවිදිනා මොනවා කරත් මේ දුක ඒක බාර ගන්න බැරි මාපලොක්කට තමයි අපි බැංකු දිනුම වැඩි කර ගන්න හදනවා. රක්ෂණ සංස්ථා හොයනවා. ආරක්ෂක හමුදා හොයනවා. දියාගල් කපනවා, කටුකම්බි ගහනවා. নানা ප්‍රකාර දේවල් තියෙන මේ ඇතුලේ කිසිම බංකොලොත් භාවයක් තියෙන නිසා. සර්වඥාන්සේ එවැනි පැවිදි වෙන්නේ ඉස්සල්ලාම එවැනි සියලු ආරසාවන් සහිත රජසක විඳලා කුබරසක විඳලා එන්නට බැහැලා බැලුවේ මේ මොනම සපක් නැතත් රජගෙදර තියෙන දුක එහෙම තියෙන. මේ පාරගත්ත දුක්ඛ සත්‍ය කියලා ප්‍රකාශ කරනවා. ඒක දුක්ඛ සත්‍ය කියලා ප්‍රකාශ කරනකොට පිළියම් හොයන්නේ නැත්නම් මා අනාව කරන්නේ නැත්නම් ආලම්බිතට අල්ල වැඩන්නේ ආලම්බිතට තියෙන සත්‍යින් ඔය ලෝකයේම තමයි සම්පඥාන ශ්‍රාණි කියොත් නම් කිය යන්න ඔබ ඇත්ත දකින්න කැමති මේ ශරීරයේ දිහා බලගෙන ඉන්නකොට එක විනාඩි 5ක් එක විදිහට ඉන්න පුළුවන්ද බලන්න කඩිගාය තනියම ඉන්න බෑ ඊට පස්සේ ඉරියව දෙන්න ඒත් ඉන්න බෑ පණවිද්දකට කපරවා මාර්ගය උඩ දැම්මා වගේ. ගැඩවිල්ලක් හදගෙන පාන්තරේ ඊට දැම්මා වගේ ගහනවා. මේ නිසයි අපි භාවනාවට බය. කොන්දේම කරන ඉඳගෙන ඉන්න බෑ කියලා කියනවා අපි භාවනා කරනකොට කොන්දේට යනවා නැතුව නෙවෙයි කියනවා. ඒත් තමයි ඒගොල්ලෝ පිළිගන්න කැමති මේ දුක්ඛ සත්‍ය තියෙන කයේම යොක පිටු පිළිය කරන්න බෑ. අන්නේ ලෝකේ තියෙන මේ අනම්මන සත්‍යයන් අතර මේ සිව් පදේ චතුරාර්ය සත්‍ය තමයි වැදගත්ම දේ. ඒක මොහා කරන්නයි අපි මේ බාහිර උරුමයි කියන්නේ. ඒක මොහා නොකර ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා නම් තමයි සක්පක් කරනකොට ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදින බව දන්නවා නම් හිතගෙන ඉන්නකොට මම ඉඳගෙන ලක්මන් කරනවා නෙවෙයි හිතගෙන ඉන්න බව දන්නවා නම් හැතපිලා සැත නිදාගෙන ඉන්නකොට මම දැන් නිදාගෙන ඉන්න බව දන්නවා නම් එතකොට දැනෙන අත්දැකීම පොඩ්ඩක් කොලයක් කරන්න ලියන්න. කිසිම දෙයක් නොකර ඉඳගෙන ලැබෙන අත්දැකීමන 100 200ක් අවදි වෙලා සත්‍යමත් වෙලා බලහින්ද උගෙච්චර වසන් ගන්න දෙයක් නෙවෙයි වසන් ගන්නේ අපි මේ ඉන්න තුරු බාහිරේ හොයන්නේ ශානකු සත්‍යයන් හොයා යන නිසා ඉතින් එවැනි දෙයක් අර මේ බුදුහාමුදුරුත් එක්ක වටේ ගිය සංඝයාත් කරලා තියෙනවා. ඒගොල්ලෝ මේ රටකෝක ඇවිදලා මාතාවුදු මාතාය ඇවිල්ලා කතා කරලා ඉන්නේ එක එකනගේ සත්‍යයන් ගැන. ඒකත් කියන මේ බලකටම කියලා තියෙන තියෙන චතුරාර්ය සත්‍යය තමයි ওই සත්‍යයන් අතර හොඳ මේක. සත්‍ය සොයන්නන්මන ඔබලාටයි මම කියන්නේ. ඒ සත්‍යයන් අතර වැදගත්ම දේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ නිසා ඒක දැකගන්න අන්තරාවර්තනය, ඒක ඉන්සයිට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කරකිනවා. අනුපස්සනා විපස්සනා කියලා ඉන්න ඉරියවට හිත තියාගන්න. විනාගෝධිට්ඨෝ ධම්මාන. ලෝකේ තියෙන নানা ප්‍රකාර ක්‍රම රසවින්දනයේ සඳහා, රතිය සඳහා, කාමයේ සඳහා, ඊට රජවරුන්වා සිටුරු ඉන්නවා, රූප සුන්දරී ඉන්නවා. හැම කට්ටියකම තියෙනවා ඒක ලෝකයේ අසීමිත සතරක්. නමුත් ඒ ඕඩම් වැඩිය මේ විරාගේ රාගේ නැතිකම ශ්‍රේෂ්ඨයි. ඉතින් මේ වාකයට දඟලන ලෝකයේ තරගෙට එල්ලලා ඉන්න අපට මේ විරාගයේ විතරංගයක් තියෙනවා කියලා පෙන්නන්න ගියාම රාගයේ තරඟයට උරුටු වෙලා ඉන්න කට්ටිය කියන්නේ මේ නෝන්ජල කතාවක් සමාජයෙන් පැනියමම වගකීම් වලින් යුතුයකම් වලින් බැහැර යාවා ඒක නිසා පුළුවන් නම් මේ කාම ලෝකේ මේ රාග ලෝකේ දිනපා ඉතින් ඒකයි බුදුචානන්සේ ඉපදෙන්නේ ඉස්සෙල්ලම ජාති තස්මහ බැලු බැලුවේ ජාතිය දේශය කුලය මම මොකද කාටවත් කියන්නේ මේ අදු කුලේ වෙලා නෙවෙයි මේ කොළ දේශය කතා කරන්නේ අතවැසියෙක් කියලා නෙවෙයි රජුරවන්න බණින්නේ රජෙක් කියලා රජුරවන්න බණින්නේ උත්තර කුලයක ඉපදිලා කුලයට බණින්නේ හොඳම මාර්ගක ඉපදිලා කතා කරන්නේ ඒ නිසා සීළු දෙයින් ජය අරගෙන බුදුදහමසේ කතා කරන්නේ මේ පාවයේ මම දිනලයි උපත්තියම ලැබේ රජපෞලක. ඒක නෑ. ඒක නෑ උඹලට තරමවල දෙන්න එන්නත් බෑ. ඇවිල්ලත් කරන්න වෙන්නේ මම කියන දේ අහනවා නම් විදාගේ තුල ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඒ විරාගයේ ලස්සන වචන ටිකක් තියෙනවා භාවනා කරන අතරතුර පටලවාගෙනයි තියෙන්නේ කම්මැලිකමක් ඇති වෙනවා ඒකාකාරීකමක් ඇති වෙනවා නීතිමත ගතියක් ඇති වෙනවා මේක නිදිමතයි බයයි චකිතේ කියන මේ විරාගය යෝගාචරයට කැපිපෙන්නේ භාවනා නැමැති ඉපාදීම මත දීරසකම මත බයකතිය මත සැකේ මත චකිතේ මත එතන භාවනා කරන කවුරුරි ඉන්නවනම් ඒක විනාඩි 5ක් භාවනා කරනකොට මේක ඉපා වේද නැති කියලා බලන්න ඉඳගෙන ඉන්න එකේ පාඩම. හුස්ම දිහා බලාන හිටියත් හුස්ම ගන්න අමාරුයි අතර කෙලින් ඉස්සරහට මොනට මොන ගිල ගන්න අමාරුයි. ගත්ත ගමන් ඒ හුස්ම කාමදී වෙන ආයන නිවසෙනවා. ඊට පස්සේ හිතනවා මේ ලෝකෙ ඔක්කොම රාගයේ සඳහා දඬුවම් කරද්දී මම මේ විරාගයේ සඳහා තනියම කරන සාකන මොන තරම් සමාජ විරෝධීද කොහොමද මම පෞලයට කියලා දෙන්නේ කොහොමද මම යාළුවන්ට කියලා දෙන්නේ කියලා තමන්ගේ හිතම දෙන්නේ තමන්ගේ හිතම සැක කරන්නේ ඒක නිසා භාවනා කරනකොට එක විනාඩි 5 10 භාවනා කරනකොට තමන්ට ඇති වෙච්ච මේ නීරසකම ඒකාකාරීකම නිදිකට බර වෙන ගතිය එපා වෙන ගතිය එහෙම නැත්නම් මේ සැකමසු ගතිය බය නැතුව වාර්තා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නේද භාවනා ශීල කරනවා හැබැයි බය නැතුව වාර්තා කරනවා කියලා කියන්නේ ප්‍රමෝදයෙන් යුක්තව වාර්තා කරනවා. එයා තමයි දැන් රාගෙ දුරු වෙලා. රාගෙ දුරු වෙච්චාම තමයි මේ කම්මැලිකම එන්නේ. රාගෙ දිනුන කම්මැලිකම නෙමෙයි කියන්නේ. කෑදරකම, තණ්හාව, ආදරය, රාගය. මෙතන ඕනම කෙනෙකුට භාවනා විනාඩි 20ක් කරනකොට වෙන්නේ දැකේ පාරකට තියෙනවා. හැබැයි වාසනාව කියන්නේ භාවනා කරන කෙනෙකුට වෛර කරනවා. ඒක ද්වේෂ කරනවා. මේ එපාකම නැති කරන්න කවදාවත් භාවනා සම්පූර්ණම ක්‍රමවේද තමයි මේ එපාකම ද්වේෂ හිතෙන් බලන්නේ නැතුව ප්‍රඥා හිතෙන් බලන්නේ ඒ නිසාම සර්වජන් වහන්සේ ඒ දරතයට ඒ දැනෙන පීරිගාන ගතියට පෙළන ගතියට දවන ගතියට එපා කරන ගතියට කම්මැලි කරන ගතියට කියලා තියෙනවා මහන්නේ මේක දරතයක් වශයෙන් බලන්න එපා ප්‍රමෝදයක් විදියට බලපාන මේක ප්‍රතිපදාවෙන් ලැබිච්ච එකක්. කාණිවලක ගියද කාණිවලක ගිහින් භෝජන සංකල්ප ගියද පාවිමෙන්නේ නැහැ. දාන දිනකොට කරන් දානකොට පාවිමෙන්නේ නැහැ. එන්නේ වාඩි වුණාට පස්සේ. වාඩි වීම ප්‍රතිපදාවක්. සක්මන් කරනකොට නෙදිමත් වෙන එක ප්‍රතිපදාවක් නිසා මේ විරාගයේ ලකුණක් මේ එක්සම් එකට සාදරව බුදුහාමර පාවිච්චි කරන එක තරුණ ප්‍රීතිය ඇති කරගන්න කියලා. අන්න එදාට තේරෙන පටන් ගන්න මේ සංසාරේ කොච්චර කාලෙ මේ විරාගයට දොස් කියලා තියෙනවා. විරාගයට අකුල් දෙලා තියෙනවා. විරාගයේ කොච්චර අපේ හිතේ ඉන්න හදලා තියෙනවද මේක අවාසනාවක් විදියට මුස්පීන්ට්‍රොක් විදියට මොදේවියක් විදියට ප්‍රතික්ෂේප කළා. ඒ තාක්කල් දෙවර ප්‍රතික්ෂේප වෙනවා. කවදා හෝ මේ නීරසකම කම්මැලිකම ඒකාකාරීකම විරාගය එනකොට ගුටි වහෙන් බලන්න ගන්නවන බුදුහාමුදුරු බලත් කියන මේක ප්‍රතිපදාවේ ක්‍රමයක්. රාගේ දුර්විමේ ලකුණක්. එතකොට ද්වේෂය එනවා. මම මේ ද්වේෂය මුකේ නැතුව ප්‍රඥාවකේ මේ විරාගය කම්මැලිකම නිරසකම බලන්න ගත්තෝ මේ ලෝකේ සම්පූර්ණ අලුත් වෙන්න පටන් ගන්නවා. ඒ පුද්ගලගේ ජීවිතය සම්පූර්ණ තිරියම් වෙන්න පටන් ගන්නවා. ඒ වේ කම්මැලිකමට නිරසකමට තියෙන බය වෙනුවට ඒකට සාතර වෙච්ච ගමන් බුද්ධඝම නැති ලෝකවල ඒ පුත්‍රයාට සූර්යය කියලා කියනවා වීරයයි කියලා කියනවා ධීරයයි කියලා කියනවා මේ කම්මැලිකමට බෙහෙත් හොයන්න දුවන්න යන මිනිහට කවමදාකවත් මොන්නම තැනපත් ස්පර්ශවට වෙන්නේ මරණය තාම බිලරක දෙයක් මේ නීරසකම කම්මැලිකම විරාගය දිහා විරාගයේ මූලික ලක්ෂණ දිහා බලන්න කල්යාණ මිත්‍යාශ්‍රම දුක දාපත් කරන්න බැහැ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් අපිට කාදාක හිතෙන්නේ නැහැ. මෙතනයි නිවන් දොර තියෙන්නේ කියලා. මෙතනයි සම්මා දිට්ඨිය තියෙන්නේ. මෙතනයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ පටන් ගන්න තැන කියලා. මෙතනයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා නිසා මේ එක දෙක දෙයක් නැවත නැවත කරගෙන යනකොට උස්ම දිහා බලනවා හෝ පිම්බි ගැනීම දිහා බලනවා හෝ ශක්මන කරනකොට මේ මතුවෙන කම්මැලිකමට සාදර වෙච්ච ගමන් සම්පූර්ණ ජීවිතේ වෙනස්කමක් වෙනවා. අන්න ඒක බුදුචාරණ වහන්සේ ඇර එහෙම එහෙම වෙනසක් බුදු කෙනෙකුගේ බණ කියන කාටවත් කරන්න බෑ කියන ඔය ජර්මන් ආමගනේ කියලා තියෙනවා උදාහරණ කෘත්‍ය එක තමයි. මිනිස්යා මේ ඇතුළේ නීරසකම කම්මැලිකමට ද්වේෂ කරන වෙනුවට බුදුරජාණන් අපේ ඉල්ලීමක් කරන ශ්‍රද්ධාවෙන් බලන්න සීලක ඉඳලා බලන්න සතියක ඉඳලා බලන්න ඔය කම්මැලිකමට එන්න නීරසකමට එන්න නෑ. ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ. කද්දාකවත් නැහැ. හැබැයි මොන යකාවත් කිව්වට අහන්නේ නැහැ. ඒක ප්‍රශ්න තියෙනවා. ඒකයි බුදුසසුනට මේ තමන්ගේ දවස් මාස 6ක් ඇවිල්ලා සංඝයා ආය කිට අරගෙන කියන්නේ නා තියෙන්නේ විලාගෝ සෙට්ටෝ ධම්මා. මේ භාගයේ පිටිපස්සේ යන මිනිස්සුන්ගේ කීකිය අතර කොටසක් නේ බුදුහාමුදුරුවෝ කියලා ඇවිදින්න. නමුත් ඒගොල්ලෝගේ කල්පනාව තියෙන්නේ රාගේ පැත්තට. විරාගයට කම්මැලි කරගත්ත. නීරස කරගත්ත. මේකට සාතර වෙච්ච ගමන් තේරෙන්න පටන් අර ගන්නවා. මෙතෙක් කල් අපි මේකට අකුල් හෙලපු නිසා තමයි සත්‍ය පැමිණිච්ච දීපු තෑග බාරගත්ත නැති වගේ මේක නිසා දීපදානච්ච චක්කුමා මුද්‍රජාතික නමෙන් දෙපාසතු අතර මෙන්න මේ ඇහැ තියෙන බුදුඥාන වාසය තමයි ශ්‍රේෂ්ඨ. බුදුරජාණන් වහන්සේ අපිට මේ ඇහැ තියෙනවා. ඒට මාංශ චක්ෂු කියලා කියනවා. උන්වහන්සේ ඉදපාත වයින්කොට බම්බයක් පමණ දුර ප්‍රදේශයේ බලාගෙන ඉන්නේ මාංශ චක්ෂුෂෙන් තමයි. නම් දීප චක්කෝ ඒ වගේම සමන්ත චක්කෝ ඒ වගේ සියලු දේ දැක ගැනීමේ තවත් ඇස් තියෙන නිසා මේ ඇසෙන් කියන්න දෙයක් කියනවා. මුලින් දකින්න දෙය තුළ ඔය කියන හරි මාර්ග ගන්න බෑ. වහන්සේ ඒක හැම වෙලාවෙම බලන්නේ ඒ දුක්ඛ සත්‍ය එනකොට කරාගෙන වැඩක්. දුක්ඛ සත්‍ය පිළිඅරගෙන ආර්ය සත්‍ය කුම්භි අනනුසුතේසු ධම්මේසු චක්කුමුද පාදි ඥානමුද පාදි පඤ්ඤාවද පාදි විද්‍යාවද පාදි ආලෝකමුද පාදි කියලා තමන් වැඩක් කරගෙන ඉන්නකොට දැනෙන්නේ වෙහෙස ඒකාකාරීකම කම්මැලිකම නීරස ගතිය මගේ එකක් නෙවෙයි මුළු ලෝක සත්‍ය ඔක්කොටම තියෙන දුක පිළිබඳව සංකේතය. දුක පිළිබඳව තියෙන නිමිත්ත. මේකට ද්වේෂ නොකර ඉන්නවා. මේකට තමයි අපි සිංහලයා පැමිණි දුක් පැනිරහයි කියන්නේ. මේක යනවා නම් පුදුම ඉවසීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. පුදුම දැරීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. එන්නකොටම බය වෙලා දුවන අතර නෙමෙයි ජීවිතේකට මොන ජීවි ශක්තිය ඩිංගයි පටන් අරගන්නවා. ඥානාන්තර පැනන මේ කරගෙන කරගෙන යනකොට ගහන ගහන හැමපදේම හරියනවා. යමිනි වෙතක මේ දුකට බය නැතුව ගත කරනවා නම් බුදුජානකගේ තියෙන සමන්ත චක්ෂය එවනතන් දීප චක්වාදී සලින් පෙන්ලා දීප දෙහි මුළු ලෝකෙම ගති පාරිකියක් මුළු ලෝකෙම ගති පාරිකියක් මේ දුකට මුහුණ දෙන ගතිය ආවම දුක ආර්ය සත්‍යයක් වඩපත් දැනටමත් අපි ආර්ය සත්‍යයක් වඩපත් නොවේ විඳවනවා ඒක වෙනම කතාවක් අපිට අතවාසියක් නැහැ. අපිට සම්පාදනයේ එළඹ වාසිය කරන්න බෑ. මොකද ඒ පුරුදු සම්මාදිට්ඨිය මේක දිහා බලන්න ගත්තොත් මුද්‍රණචේ සඳහන් කරලා තියෙනවා බල මෙතෙක් බල ක්‍රමෙට මේක විරුද්ධයි වගේ පේනවා. ගඟදිගේ ඉහළට යනවා පේනවා නමුත් කරලා බලන්න කරන කරන විලාපයක්. මෙන්න මෙවැනි සවිශේෂ ධර්මයක් දේශනා කරපු සර්වජන් වහන්සේ පිටිපස්සේ මාහාය කිව්ව සංඝයා වහන්සේලාට එදා සජීවමාන මුතුජානන්සට මේ කරුණ පෙන්නලා දෙන්න උනා. දැන් අවුරුදු 2600ක් පිටිපස්සේ ඉන්න අපට නෝ පැටලෙනවා කියන එක බය වෙන්න එපා. ඒක බුද්ධිලිකරණය කරන්න එපා. පැටලිලා කතා කරන දෙයක්. නමුත් හරි මාර්ගය මොකද දේශනාව අමාර්ථ කරනකොට කියන්න පුළුවන් වෙන්නේ මේ ලැබිච්ච manussකය. මේ කය දිහා මම දැන් මෙතන ඉන්නවා කියන එක. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මම දැන් මෙතන ඇවිදින්මින් ඉන්නවා. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා. මම දැන් මෙතන නිදාගෙන ඉන්නවා කියන එක තරහ වෙන්න පුළුවන්, විවිචනය කරන්න පුළුවන් නිවන කියලා හිතන්න. එච්චරයි කියන්නේ. යම් කිසි කෙනෙකුට මේ තමන් ඉන්න ඉරියව්වට හිත ගන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණය නිවන කියලා හිතා මම අද ඉඳලා ජීවත් වෙන්න ඕන ලෝකෙ ඉස්සරහට මේ චිත්තාචනය දෙකක් කරන්න තුනක් කරන්න හතරක් කරන්න කියලා ඒක උපක්‍රම කරනවා ඉඳගෙන ඉන්නකොට බුදුආමතුර අපිට කියනවා හුස්ම ටික දිහා බලපන් එතකොට ඒකදී නාලව ගන්න පුළුවන් හිතට සක්මන් කරනකොට ඇතිද බව හිතවන්න බැන්න මේ මම දක්ම තියෙන හැටි බලන්න හිතගෙන ඉන්නකොට දෙපතුලට දැනෙන බාරක් ඉඳගෙන ඉන්නට වඩා වෙනස් නේ ඇවිදිනට වඩා වෙනස් නේ ඉතින් නිදාගත්තට පස්සේ කොන්දට පරේන හැටි හිතගෙන ඉන්නේ. දැන් හිතගෙන ඉන්නේ. මේ අවිදිනකින් වෙන් කරලා බලන්න. මේක නිවනයි. මේ සඳහා අපිට කිසිම අදුමකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තියෙනවා. මේ වෙනුවට নানা ආකාර වගකීම් අරගෙන දැනගලුවාට සියල්ලම වගකීම් මේ ජීවිතය ඉබදුනට පස්සේ ගත්ත වගකීම්. එනකොට ගෙනාවා නෙවෙයි එකක්. එනකොට ගෙනාවා වගකීම් හැටියට උදාහරණ දෙන්න කැමතියි. යනකොට යනකොට ඉනියන් කරන් දෙන්න දෙන්න කැමැති ඉන්නකොටත් දෙන්න කැමැති මේ ලැබුණා වූ මේ manussත් භාවය ඕලාරික අත්පටිලාභේ දිහා බලලා මේ කය කයව කය නොබලන ආශිර්වාද ගත කරන්න ගත්තොත් හැම කෙනෙක්ගේම කය පිටන හැටියට තමයි කියන්න පුළුවන් මේ මනුස්සයන් නලියන්නේ මොකටේ ආපින දීපජා කොහොමද ඕනේ අනුමාන ඥානයෙන් කියන්න පුළුවන් මේ කෙනෙකුට මේ නලියන්නේ මොකද ඒ මමත් ඒක කරලා තියෙනවා ඒ ඒකට එහෙමනම් මේකට මෙච්ච එච්චරයි. ඉතින් ඒගොල්ලන්ට උදව් කරන්න එපා කියන්නේ හොඳටම උදව් කරන්න. නමුත් කියලා දෙන්න ඕන පය බර වායන පිටිකරය මේ මෙල්ල හරියන්නේ නැහැ. මේ ලැබිච්ච මනසකය මේ වගේ දවසක බණකදී හරි අදිෂ්ඨානයක් කරගෙන බුදුචානන්සේ ත්‍රිසන තුනේ කියලා දීලා තියෙන පැවිදි සංඝයාට තමන්ගේ මාතහයක් එකට ගත කරපු අයට කතා කරනවා මත් තොල්ගෙන කතා කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කතා කරනවා. සත්‍ය ලෝකේ දර්ශනීය මොකක්ද කියලා ගන්නවා නම් මුද්‍රයන්ස පිළිලා දෙවිතු මේ චතුරාර්ය සත්‍ය කරන්නේ. ඒ වගේම ඔබ රාගය තත් ලෝකේ ධර්මයක් කියන එක අවශ්‍ය නැහැ. ආගමක් ඕනේ නම් විරාගය අරගන්න ඒකට දාගන්නව අරන්නටදී මේ කම්මැලිකම නීරසකම ඒකාකාරීකම නිදිමත ගතිය සහ ඒ බාල මේ අසවන වෙච්ච ගතියක් වගේ දැනෙන්නේ. මේ කියන්නේ මීල ඩොක් කියලා කියන එකක් නෙවෙයි මම කියන්නේ සිල් ගත්තට පස්සේ භාවනා කරනකොට සතිය වඩන්න ගියා මොනකොටලා විරාගය කියන්නේ. දැන් ශ්‍රේෂ්ඨම ධර්මයේ මේ ඔක්කොම දක්ෂ පුදුචානවාසේ තමයි මේ දෙපා සතුන් අතර ශ්‍රේෂ්ඨම පුරුෂයා මහා පුරුෂයා එනිසා ඒ සඳහා බුදුහාමුදුර අපට භවරණ වගකීමට කිසිම දෙවන්නේක් සම්බන්ධ නැහැ කිසිම අඩුවක් දැනට නැහැ අඩුවක් තියනවා නම් තව කෙනෙක් ඕනයි කියලා කියනවනම් ඒ සුද්ධ අවිද්‍යාවක් තියෙනවා. ඒ නිසා අවිද්‍යාව හෝ තෘෂ්ණාව දෙක කපා ගන්න මනුස්සය වශයෙන් අපිට ලැබෙන තියෙන තාමත් අවස්ථාවක්. ඒක අපි මේ සත්‍යවස සිල්පත් කරගන්න ඕනේ. සිල්පත් කරගෙන දවස ගත කරනකොට චිත්තක්ෂණ කීයක් තම තමන් එක්ක මම දැන් මෙතන කියලා තමයි ඒකට අපි භාවනා පන්තිල උගන්වන්නේ. ආවන්නේක දිනු කරන්න උත්සාහ කරලා වැඩි කරගන්න බැරි වුණොත් බුදුහමතු කරදර. වැඩි කරගන්න පුළුවන්. තමන් එක තමන් ගත කරන චිත්තක්ෂණය තප්පර ගානේ විනාඩි ගානේ වැඩි කරගන්න පුළුවන්. සුබෝධරාමෙන් අවිල සාමාන්‍ය දවසක භාවනා කරනකොට කමඨාන් සුද්ධ කරන වාර්තා අහන්න කී දෙනෙකුට ඒක දැන් මේ කලාවක් විලා තියෙනවා. මං කියන්නේ නිවන් දැකලා. ආනික ඇතිුණා නම් එයාට ඒ තදංග නිකුතිය තේරුම් ගත්තා නම් අමන්න නිබ්බාන ගාමනේ ප්‍රතිපදාව මොකක්ද වෙන්නේ මම මොන විදිහේ හැසිරුණොත් මට මේ මාත් එක්ක මම ඉන්නක වැඩි කරන්න පුළුවන් වෙන්නේ. કોઈ කිනාස් කෙරුවොත් මොන බණ ඇහුවොත් මොන දේ කළොත් කියන එක තමයි තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ මූලික පොත පිටකොට ලියලා හදාගන්න නැතුව මොන කමේ හේතුවක් ක්‍රම විදියල නැහැ. ඒ නිසා මේ වර්තමාන චිත්තක්ෂණය එළඹ සිටි මොහොත අගේ ආඩම්බරයෙන් කරගෙන ඒ අනුව සමන්දි සම්මා වාචා සම්මා කර්මන්ත සම්මා ආජීව සකස් කරගන්න. ඒක අපිට හදා බෙදා ගන්න ගොඩක් දේවල් තියෙනවා. දේශනේ ප්‍රධාන වශයෙන් මම එල්ල කරේ මේ ඇවිල්ලා තියෙන වර්තමාන චිත්තක්ෂණය ලැබිලා තියෙන මේ මනුෂ්‍ය කය බුදුජානකගේ විවිධ පණවිඩේ තීරණ අරගෙන අදපටන් මේ එළඹ සිටි මොහොත ඇති කර ගැනීමට ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සුදිනාකරමේ මේ ශාස්ත්‍ර කාලේ මේ හැබෑ වෙනස තමයි හිතට ඇති කරගන්න ශක්තිය දන්නේ බලයේ පිංච මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා.